This is a continuation from the previous track. This is a continuation from the previous track. එයා මොනවා කියයිද? මගේ අත්‍රි දෙනවා, කකෝල්රි දෙනවා, බෙල්ලරි දෙනවා, නේද? හිතරි දෙනවා. දැන් දෙකම දෙපැත්තම රිදෙනවා. කායික සහ ඒකෙන් දෙයක් කියන්නේ මොකද්ද? මට දරන්න බෑ, දරන්න බෑ, මාව පෙරලලා දාන්න මට Continue listening by clicking next track number. දාගන්න දෙන්න. අපි දෙන්නෙම නැතුව තියාගන්නවා. දරාගෙන ඉඳ අරිනවා. දෙවෙනි දවසෙත් ඇහැරවනවා. තුන්වෙනි දවසෙත් ඒ වෙලාවටම ඇහැරවනවා. හතරවෙනි දවසෙත් ඇහැරවනවා. මොකද වෙන්නේ එන්නේ එන්නේ එන්නේ. හැමදාම අහලා බලනවා. අහලා බලනකොට එයාට පළවෙනි දවසට වැඩිය දෙකේ අඩුයි. දෙකට වැඩිය 3 හරි. ඔය විදිහට 10ක් 15ක් කරොත් මෙන්න මෙයා නිකම්ම නැගිටලා දවසක් බලනකොට. එතකොට හතරට නැගිටිනවා කියන සිද්ධියක් ඒක. ඒ සිද්ධියේදී දැන් එයාට කලින් හතරට නැගිටිනවා කියන සිද්ධියේදී කායික මානසික දුක් ඇති වුණා. දැන් ඒව නැහැ. මොකද ඒවට උනේ? අතුරුදහන් වුණා. දැන් දරන්න දෙයක් තියනවද? දැන් දරන්න දෙයක් නැහැ. නේද? දැන් දරන්න දෙයක් නැහැ. ඒවා අතුරුදහන් වෙනවා. ඒක යොදවන්න පුළුවන් අර සිල් කැඩෙන තැනට. මම කියන්නේ හරියද කියලා? සිල් කැඩෙන්නේ දුක් දරන්න බැරුවයි. මම දන්නවා දැරුවොත් යම්කිසි කාලයක් මේක දරන්න දෙයක් නැති වෙනවා කියලා. අන්න ඒ මානසිකාරය ඕන මට. ඒ මානසිකාරය තියෙන කෙනා මේ අනර්ථකාරී සීලය නේද කැඩෙන කැඩීම සීලය කැඩුණොත් මහා ව්‍යසනයක් වෙනවා. මෙන්න මේ ව්‍යසනයෙන් අයින් වීම සඳහා මේ ක්‍රමවේදය දැනගෙන භාවිතා කරනවා. ඒ කියන්නේ වෙනදා සිල් රකින්න එක්කෙනෙකුට වැඩිය වෙනස් සිතුවිල්ලක් සිල් රකින්නකොට මෙයාට තියනවා දැන්. අන්න ඒක යෝනිසෝ මනසිකාරයක්ද අයෝනිසෝ මනසිකාරයක්ද? නන්න දැනගෙන කරන්නේ. හරි මේක මේක මම මේ හොයාගත්ත එකක් නෙවෙයි. මම කියන්නේ මේ එකක්වත් මගේව නෙවෙයි. මේකට කියනවා අදිවාසනා පහතබ්බා කියලා. අදිවාසනෙන් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒක කොටසක් මේක තියෙනවා සබ්බාස සූත්‍රය අරන් බලන්න. එහෙනම් මම මොකද කරේ මෙතන දැන් දැනගත්තා. ඉවසුවොත්, දරුවොත් ඒක නැති කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙයා මොකද කරන්නේ? මේක දැනගෙන මේක දින කීපයක් කරන්න ඕන. මේ මූල ධර්මය දැනගෙන මෙයා මොකද කරේ? ප්‍රාණඝාතය ඉවසනවා. දෙන්නේ ඒ ඉවසනකොට යාට මානසිකාරයක් තියෙනවා. හ්ම්. මොකද? අදත්තාදාන ඉවසනවා. කාමයේ වර්ධව හැසිරීම ඉවසනවා. හරි ඉවසනවා එයා දෙන්නේ නැහැ. දෙන්නේ නැතුව ඉවසනකොට එයා දන්නවා දැන් නම් මට අමාරුයි. මේක දරා ගන්න අමාරුයි. හැබැයි හෙට මීට වැඩිය ලේසියි. අනිද්දා මීට වැඩිය ලේසියි. දවස් 15ක් යනකොට මම මේකේ නිදහස්. හරිද? මම මේකෙන් සම්පූර්ණේ අන්න ඒ මානසිකාරය තිබ්බොත් හරියට මෙන්න මේ වගේ වර්තුවාලයක් හැදෙලා. තුවාලෙට බෙහෙත් දානකොට පෑරෙනවද නැද්ද? පෑරෙනකොට රිදෙනවද නැද්ද? ඒක මහා එපා කරපු අත්දැකීමක් නේද? නේද? තුවාල වලට ලොකු තුවාලයක් එහෙම හැදලා තියෙද්දි බෙහෙත් දානවා කියන එක මරන්නා වගේ නේද? ඉතින් දැන් මේ ඇයි? නොදා ඉන්න එපා. <laughs> තුවාල හැදිච්ච වෙලාවේ කැමැත්තෙන්ම ගිහිල්ලා බෙහෙත් දාගත්තේ ඇයි? හොඳටම අමාරුයි කියලා දන්නවා මේක පාරනවා කියලා දන්නවා මේක සුද්ධ කරනවා කියලා දන්නවා හැබැයි මම දන්නවා හැමදාම බෙහෙත් දාන්න වෙන්නේ නෑ හොඳ වෙනවා කියලා දන්නවා හරිද ඒ සිතුවිල්ල නැත්තම් අපි බෙහෙත් දායිද ඔන්න අර හේතුඵල ධමයට මම ගලපන්න යන්නේ ආයසරයක් ඒ සිතුවිල්ල නැත්තම් බෙහෙත් දාන්නේ නෑ ඒකනේ තිරිසන් සතු මොකද කරේ අපි යාගේ තුවාලෙට බෙහෙත් දැම්මොත් එයා හිතන හාර ගන්නවා නේද? කටින් ගලවලා දානවා. එහෙන යාට ඒ සිතුවිල්ල නෑ. හරි එතෙන්ට සංසන්දනය කරනවා. අපේ කායික දේවල් අපි මානසික දේවල් වලට සංසන්දනය කරනවා. නේද? අපි අපේ තුවාලෙට බෙහෙත් දානවද? ප්‍රාණඝාතය සිද්ධ වෙනවා කියන්නේ තුවාලයක්. අදත්තාදානය සිද්ධ වෙනවා කියන්නේ තුවාලයක් නේද? ඒක නැති කරන්න එක දරන්න ඕනේ නේද? ඒක අපි වලකින්නේ මේකෙන් මට නිදහස් වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව නිදහස් වෙන්න පුළුවන් කියන හැඟීමකින්ද මම සිල් රැකේ. ඒ චේතනාව සිද්ධාද? ඒ කියන්නේ තුවාල හොඳ කරගන්න සිල් රකින්නේ. අපාය යන්න වෙයි කියලා ඔය තනින් තන සිල් රකිනවා. හරියට කොයි වගේ දෙයක අන්නර ළමයාට ළමයාව දවස් දෙකක් නිදි කරවනවා දවස් තුනක් ඇහැරවනවා දෙකක් ආය බුදි කරවනවා අර පාන්දර නැගිටින එක්කනම ආය තුනක් නැගිටවනවා ආය තුනක් බුදි කරවනවා දැන් එයා හැමදාම අමාරුයි නැගිටින්නේ නේද ඇයි එයා දන්නේ නැහැ මේක අයින් කරන්න පුළුවන් කියලා හරි යම් කිසි කෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන් ඔන්නෝක දැනගෙන ඒ චේතනාවෙන් යුක්තව මේ මේ ඔකට අපි කියමු වචනයක් කියමු ඇබ්බැහිය කියලා ඒක හරි හොඳ වචනයක්. සුරාපානයට ඇබ්බැහි වුණා. ඇබ්බැහි වෙච්ච අය මොකද කියන්නේ? මට දැන් ඉතින් මේකෙන් ගැලවිල්ලක් නැහැ. <laughs> කාමයේ වර්ධව හැසිරෙන්න ඇබ්බැහි වුණා. අන්තිමට ඒ ඇබ්බැහිය හින්දා එයාට නමකුත් වැටෙනවා සමාජයේ. අර මනුස්සයට නමම කරනවා බේබද්දා කියලා. මේ මනුස්සයට නමම කරනවා සල්ලාලයා කියලා. නේද? ඉතින් ඒ තමයි ඒ ඒ නම වැටෙන්නෙත් ඒකයි ඇබ්බැහි වෙලා. ඇබ්බැහිය කියන එක ධර්මයේ සුව කළ හැකි ලෙඩක්. දින 15යි. දවස් 15කින් සුව කළ හැකි. හරි. ඕක දන්නේ නැති අපි මොකද කරන්නේ? හැබැයි අකණ්ඩ ප්‍රතිකාර කරන්න ඕනේ. කෑලි කෑලි ප්‍රතිකාර කරලා බෑ. තැන් තැන් වල බෑ. ඕනම වැද්දහියක්. දැන් මේ කාලේ බුදුරජාන් වහන්සේ හිටියනම් සිල්පදයක් පනවනවා. හරිද? නමුත් සිල්පදයක් තියෙනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඊටත් වැඩිය ඒක ප්‍රධාන සිල්පදයක් පනවනවා නේද? දුරකතන වලට නේද? දුරකතන කියන නම ඉස්සරහින් දාලා වේරමණී කියලා පනවන්න වෙනවා. ඒ තරමටම ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒවෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා. නේද? එතකොට ඒ වහින්දා මහා කෙලෙස් කෙලෙස් උපදිනවා. මහා කෙලෙස් උපදිනවා නිකන් නෙවෙයි. Tamanට ලං වෙන්න බැරි දේවල් වල ප්‍රතිබිම්බ දැක ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒවා හින්දා මහ විනාශයක් ඇත්තම වස්තුත් නෙමෙයි දකින්නේ. නේද? කොහොමත් අපි ඇත්ත වස්තු වල ප්‍රතිබිම්බ දකින්නේ. ප්‍රතිබිම්බ වලත් ප්‍රතිබිම්බ දකිනවා. නේද? සාමාන්‍යයෙන් අපි දකින්නේ ප්‍රතිබිම්බයක්නේ. ඇහි උපදින නේද? සාමාන්‍යයෙන් ඇත්තම තියෙනව දකින්නේ නැහැ. ඒකේ ප්‍රතිබිම්බයක් සාමාන්‍ය මනුස්සයා දකින්නේ. ඒකෙත් ප්‍රතිබිම්බෙත් ප්‍රතිබිම්බයක් දැකලා නේද? එතකොට හතර සැරයක් ඒක වර නැගිලා තියෙන ප්‍රතිබිම්බ වලින්. ඒකේ ප්‍රතිබිම්බය අරකට ගියා. ඒකෙන් මේකට එනකොට මේකත් ප්‍රතිබිම්බය හැදෙනකොට හතර සැරයක් වෙනස් වෙච්ච එකක් දැක දැක ඔහේ පිස්සු වගේ ඉන්නවා. හරි? ඉතින් මේ වගේ Tamanට තියෙන ඕන ඇබ්බැහියක් දවස් 15ක් ඇතුළත අකණ්ඩ උත්සාහ කිරීමෙන් අයින් කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ඔන්න ඔය සිල් කැඩෙන එක සම්පූර්ණයෙන්ම අදිවාසණයෙන් ඉඳලා නවත්තන්න පුළුවන්. හරිද? එතකොට මේකට තව රුකුලක් තමයි අනිත් පැත්තෙන් හම්බෙන්නේ ආදීනව සහ නේද රැකීමේ ආනිසංස සහ නොරැකීමේ ආදීනෝ හොඳට මෙනෙහි කරන්න ඕන. අර කිව්ව ගානට යනකම් හානි වෙන අය ගැන මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරනකොට මේක වටකුරු වෙලා හරි ගිහිලා එනවා වැඩේ. හරි? දැන් ඔය බලන්න තව එක් තව සිද්ධියක් වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙහෙම මෙයා අමාරුවෙන් සතියක් දෙකක් මේක කරා. කරාට පස්සේ දැන් මෙයාගේ අර ඇබ්බැහි අඩු වෙලා සිල් කැඩෙන සිල් රැකෙන මට්ටමට ආවා. දැන් එයාට තේරෙනවා නිකන් නිදහස් වුණා වගේ. හරිද? නිදහස් වීමත් එක්ක සිල් රැකීමත් එක්ක අර තියෙන පීඩන අයින් වෙනකොට මොකද වෙන්නේ? සිත සතුටක් උපදින්න පටන් ගන්නවා. සාමාන්‍ය මිනිස්යාට උපදින සතුට සාමාන්‍ය අපි හොයන සතුට තියෙනවානේ බාහිර ලෝකේ. ඒවා බාහිර ලෝකෙන් හොයපු හින්දා බාහිර වස්තු මත රඳා පැවතිච්ච සතුටු. රූපයකින් සතුටු වුණා නම් ඒ රූපේ මොන මට නැවත සතුටු වෙන්න. ශබ්දයකින් සතුටු වුණා නම් ඒ ශබ්දය තියෙද්දි විතරයි මට සතුට උපදින්නේ. ශබ්දය අයින් වෙච්ච ගමන් දුකයි. ඒක තමයි හේතුඵල දහම මෙතන තියෙන නේද? ඒක හරියට දේ දුන්න වගේ අවුවයි වැස්සයි තියෙනකොට දේ දුන්න පේනවා. හරිද? එහෙම මිසක් එකක් හරි නැති වුණොත් නෑ. රූපයකින් සතුටක් ලබනවා නම් ඒ රූපයෙන් ලබන සතුට රූපය තියෙනකම් පේන්න තියෙනකම් විතරයි. ඒක නැති වෙනකොට නැති වෙනවා. ඉතින් ඒකින්ද එවැනි කර්කස සතුටක් විඳ විඳ හිටියේ අපි තිරිසන් සත්වයේ දෙගොල්ලෝ. අර කලින් අපි කිව්වේ නේද? එහෙම හිටිය කෙනාට වෙන ලස්සන විකල්පයක් හම්බ වෙනවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන කිසි දෙයක් නැතුව මේ සිල් රැකීම හින්දා මොකද වෙන්නේ? ඒකෙන් නිදහස් වුණා වගේ දැනන හින්දා මොකද වෙන්නේ? ප්‍රමෝදය කියලා කියන දුර්වල ප්‍රීතිය කියලා කියන එකට ප්‍රමෝදය උපදින්න පටන් ගන්නවා හිතේ. ඒ කියන්නේ හිත ඇතුලෙන් දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. හරිද? අන්න ඒ ප්‍රීතිය අනිත් අය බැන්න හින්දා නැති වෙන්නෙත් නැහැ. හරිද? අනිත් අයගේ අනිත් අයගේ වචන හින්දා නැති වෙන්නෙත් නැහැ. අනිත් අයගේ ක්‍රියා හින්දා නැති වෙන්නෙත් නැහැ. අනිත් අය නැහැ කියලා නැති වෙන්නෙත් නැහැ. ඒක එක දිගට ගලන එකක්. ඒක බොහොම ප්‍රබලයි සාමාන්‍ය අර සතුටට වැඩිය. හරිද? මේක අත්විඳින්න ඕනේ. මේක කවදාකවත් මේ මේ සතුට මනුස්ස ජීවිතයක ඉන්න කෙනෙකුට උපදවා ගන්න පුළුවන් සතුටක්. ඒක උපදවා ගන්න ඕනේ. හරිද? මං අහනවා ඔය සතුට තිරිසන් සතෙකුට උපදවා ගන්න පුළුවන්ද? ආ එහෙනම් දැන් කම්පියුටරේ පාවිච්චි කරන්න පටන් ගත්තා. හරිද? ඔන්න අර පටන් මං කිව්වනේ මතක තියාගන්න කියලා කලින්ම සමහර දේවල් වගේ. එහෙනම් දැන් දැන් මම කම්පියුටරේ පාවිච්චි කරන්න පටන් ගන්න තියෙන්නේ. කලින් කම්පියුටරයක් මට තිබ්බ මං කරේ කැල්කියුලේටරින් කරන වැඩ ටික විතරයි. එහෙනම් දැන් මං සතුටක් උපදවා ගත්තා. මේකත් එක්ක සිද්ධ වෙන සංසිද්ධිය බලන්න අපි වෙන්නත් නේ. මම මොන හරි චොක්ලට් ජාතියකට කැමතියි. හරිද? මට කවුරුත් කියනවා මේක හිතෙන් අයින් කරන්න කියලා. අයින් කරගන්න බැරුව මම දඟල දඟල ඉන්නවා. හරි? ඒ අතර වාරයේදී මොකද වෙන්නේ? මට වෙන ගොඩාක් රස චොක්ලට් එකක් හම්බ වෙනවා. මම ඒක කනවා. ඒක කාපුවම මට ඒකේ රස දැනෙනවා. ඒකත් එක්ක මට ලොකු සතුටක් උපදිනවා. දැන් මගේ හිත ඉල්ලන්නේ අලුත් එකද පරණ එකද? දැන් පරණ එක ගැන මට අදහසක් නැත. ඒ වගේ මම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හින්දා සතුටක් විඳමින් හිටියා. ඒකට කියනවා ගේහ නිස්සිත සෝමනස්සය කියලා. ඒකට කියනවා පංචකාම සම්පත්තිය නිසා උපදින සෝමනස්සයට කියලා ගේහ නිස්සිත සෝමනස්සය කියලා. මම සිල් රැක්ක හින්දා මට ඊට වැඩි ලොකු සතුටක් ඉපදුණා. ඒකට කියනවා නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය කියලා. හරිද? ඒක අපේ හිතේ ඉපදිච්ච එකක්. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ මේ සතුට මගේ හිතට ආහාරයක් විදිහට මම කන්න දුන්නා කියන්නේ. මම මගේ හිතට ඒ සතුට දුන්නා. ඒක දෙන්න ඕනේ. දුන්නොත් මං අහන මෙයාගෙන් ඒක දුන්නොත් ඊට පස්සේ මගේ හිත ඉල්ලන්නේ කොකද? ඒක මිල්ලනවා. ඒක දුන්නොත් ඒක ඉල්ලනමමයි. ඒක නුදුන්නොත් ඒක ඉල්ලන්නේ නෑමයි. අපි කලින්ම කතා වුණා නේද අර දොස්තරගේ කතාව මතකයිනේ පටන් ගද්දිම. එහෙනම් ඔන්න දැන් මොකද වෙන්නේ? දැන් මගේ හිත පරිවර්තනයකටපත් වෙලා. මොකද්ද පරිවර්තනය? කලින් සිල් කැඩෙන පැත්තට මගේ හිත බරව තිබුණා. දැන් මගේ හිත මගේ මානසිකාරය සිල් රකින්න පැත්තට බරව තියෙනවා. නේද? එහෙනම් වෙනස් වෙලාද නැද්ද? එහෙනම් මගේ හිත පිරිසිදු වෙලාද නැද්ද? නේද? මෙහෙම තියදී සිල් කැඩෙනවා, කැඩෙන අවස්ථා එනවා. නමුත් ඊටාම අඩුයි. හරි, ඊටාම අඩුයි. ওই தත්තරපත් වුනහම දෙන්නේ නැහැ හිත එහෙම ලේසිකට ඒ වැඩේ කරන්න දෙන්නේ නැහැ. එහෙනම් අන්න පිරිසුදු භාවයකටපත් වුණා. පිරිසුදු භාවයට කියනවා විසුද්ධිය කියලා. සීලේ හිඳයි මේ පිරිසුදු භාවය ඇති උනේ. එහෙනම් ඒකට කියනවා සීල විසුද්ධිය කියලා. අන්න පළවෙනි දොරටුව. මම පටන් ගන්න වැඩේ. ගමන යන්න පටන් ගන්න දැන්. හරිද? මේ ගමනේ අරමුණ මොකක්ද? ආරති, විරති, පටිවිරති වේරමණී කියන දක්වා මාර්ගය වර්ධනය කරගන්න. නේද? දැන් මම අහන මේ අත්තන්ගෙන් දැන් ඔය ටික දැනගත්ත කෙනෙක් සිල් රකින්නේ ඔන්න ඔය අදහස තියාගෙන. එකක් මාර්ගාංගය උපදවා ගන්නද අනිත් එක ඉහළ සතුටක් උපදවා ගන්නද නිවන් දැකීම අරමුණු කරගෙන සිල් රකින්නේ. දැන් මේ මේ ක්‍රම තව තව තව ඉස්සරහට ගියාම ඒක තේරෙන්නේ. නමුත් මම කියනවා ඔය විදිහට සිල් රකින්න කෙනා තාම ඒ தත්ත්වයටපත් වෙලා නැහැ. තව සීල විසුද්ධියටපත් වෙලා නැහැ. නමුත් තුවාලයක් හොද කරගන්න තුවාලයට බෙහෙත් දානකොට ඒකට දැක්මක් තියෙන්න ඕනේ නේද? නේද? අන්න බලන්න අන්න එහෙම දැක්මක් ඇතුවයි දැන් සිල් රකින්නේ. හරිද නැද්ද? මේ සම්මා කම්මන්තය ගැන කතා කරන්නේ සම්මා වාචා ගැන කතා කරන්නේ නමුත් මේ සම්මා වාචාව හරියට සිද්ධ වෙන්න නම් මේ සිල් රැකීම පිළිබඳ නිවැරදි දැක්මක් තියෙන්න ඕනද නැද්ද? නිවැරදි දැක්මක් තියෙන්න ඕනද නැද්ද? නිවැරදි දැක්මක් නැත්තම් දැන් දැනගන්න මම මේකෙන් නිදහස් වීම මේ ඇබ්බැහියෙන් නිදහස් වීම සඳහා මං සිල් රකින්නවා කියලා නිවැරදි දැක්මක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ නේද? අන්න බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය පූර්වාංගම වේ. හරිද? මොකක්ද මෙතන සම්මා දිට්ඨිය? සම්මා කම්මන්තය සම්මා කම්මන්තයේ විදිහටත් මිත්‍යා කම්මන්තය මිත්‍යා කම්මන්තයේ විදිහටත් යම් කිසි කෙනෙක් දනීද එපමණකින් ඒ තැනත්තා සම්මා දිට්ඨික වේ. ඒක දන්නවා මේකයි මිත්‍යා කම්මන්තය කියලා. හරිද? ඉතින් දැන් කෙනෙක් කියයි අප්පෝ අපි ඒක දන්නවනේ. මොකද? මොකද අපි ඒක දන්නේ? හරිද? මොනවද ප්‍රාණාග ප්‍රාණඝාතයෙන් වැළකීම? සම්මා කම්මන්තය. ප්‍රාණඝාතයෙන් ප්‍රාණඝාතය කිරීම මිත්‍යා කම්මන්තය. එපමණකින්ද දන්නේ. ඒක දැනගත්තේ දහම් පාසල් පොතේ. නේද? ඒක නෙවෙයි මොකක්ද? අන්න අර මැද්දාවේ තියන්නේ කොහෙද? සම්මා කම්මන්තේ උපදින්නෙත් මිත්‍යා කම්මන්තේ උපදින්නෙත් කොහෙද? මගේ සිතේ. නේද? එහෙනම් මගේ සිතේ උපදින මෙන්න මේ දෙක හරියට මෙන්න මේකමයි මිත්‍යා කම්මන්තේයයි දනීද දන්නවද අන්න එපමණකින් හිතනත්තා සම්මා දිට්ඨික වේ සම්මා දිට්ඨික වෙච්ච කෙනා දන්නව දැන් මම කලින්ම කිව්වා නේද රිදි රිදි රිදි රිදි තණ්හාවයි හේතුව කියලා දන්නවා කියලා මතකද කිව්වා අර අර තැනත්තාව දකින්න යන්න යනකොට මම කිව්වා දැන් දකින්න යන්න ඕනේ කියලා හිතෙනවා දැන් හිතෙනකොට දන්නවා යනවා යනකොටත් දන්නවා තණ්හාව තමයි මේකට ආ හරි දෘෂ්ටියක් ඒ තියෙන්නේ. වැරදි දෘෂ්ටිය නම් තේරෙන්නේ ආ එතෙන්ට ගියාම තමයි මේ ඔක්කොම හරියන්නේ කියලා. නෑ නෑ මෙහි අන්න ඒ වගේ ඒක මේ මූලික අවස්ථාවක් මේ කියන්නේ. හ්ම්. එහෙනම් මෙයා දන්නවා ප්‍රාණඝාතයේ ප්‍රාණඝාතය සඳහා සිතුවිලි මට උපදිනවා වෙලාවකට කාමයේ වර්ධව හැසිරීමේ සිතුවිලි උපදිනවා. ඒක සිද්ධ වීම නොවෙන්න ඕනේ. ඒක නොවෙන්න ඒකට වලකින සිතුවිලි උපදින්න ඕන කියලා දන්නවා. එහෙනම් මෙයාට මේක සිද්ධ වෙද්දිම මෙයා දන්නවා මේක මිත්‍යා කම්මන්තය. ප්‍රාණඝාතය සිද්ධ වෙව මිත්‍යා කම්මන්තය කියලා දන්නවා. අන්න එතකොට යාට උපදිනවා මිත්‍යා කම්මන්තේ මිත්‍යා කම්මන්තේ විදිහට දැනගෙන ඒක ප්‍රහාණය කිරීමේ අවශ්‍යතාවය. හරිද? අන්න ඒක ප්‍රහාණය කිරීම සඳහා යම් කිසි සිහියක් උපදිනවා නම් මේක මිත්‍යා කම්මන්තේ ප්‍රහාණය කරන්න ඕන කියලා සිහියක් උපදිනවා නම් ඒ සිහියම එයාට සම්මා සතිය වෙනවා. හරිද? මේ සඳහා යම්කිසි වීරයක් උපදිනවා නම් ඒකම එයාට සම්මා වායාම වෙනවා. දැන් බලන්න මේක වළක්ව ගන්න කෙනාට සම්මා දිට්ඨියත් එතන තියෙනවා. සම්මා කම්මන්තයක් තියෙනවා. සම්මා වීරයක් තියෙනවා. ඒ කියන්නේ සම්මා වායාමයක් තියෙනවා. සම්මා සතියක් තියෙනවා. හතරම එකතු වෙනවා. එක හිතක හතරම එකතු වෙනවා. හරිද? ඔන්න එකතු වෙන ගතිය අපේ හිත අපේ මානසිකාරේ තියෙනවා. ඒකට කියනවා උපනීසෝ ස පරික්ඛාරෝ කියලා. අංග 8ම එකතු වෙන්නේ ප්‍රහාණ චිත්තයෙන් විතරයි. අන්න එතන තමයි සඳහන් කරලා තියෙන්නේ මේක හේතු වෙනවා. පරණේව හේතු වෙනවා. එකතු වෙනවා. අපි දන්නවා පරණේව හේතු වෙනවා එකතු වෙනවා කියලා නේද? සාමාන්‍යයෙන් ගන්න අකුසල් පැත්ත බලනකොට අපිට හොඳට හොයාගත්ත හැකියි. හොඳටම හොයාගත්තා අකුසල් පැත්ත බලනකොට. මට කවුරු හරි බයිනවා අද දෙපාන්දර. හරිද? දැන් මං තරහෙන් ඉන්නේ. එයා ගැනම තව කෙනෙක් කියලා ගේලම් කියනවා. දැන් පරණ තරහයි අර කියපු කේලමුයි දෙකම එකතු වෙලා හේතු වෙලා තිබ්බට වැඩිය ලොකු තරහක් ඇති වෙනවා. නේද? ඊට පස්සේ එයාවිලා මගෙන් සමාව ගන්නවා. දැන් ඒ වෙලාවේ මට දුකක් ඇති වෙනවා. අඬලා සමාව ගත්තා කියලා හිතන්න. දැන් හැන්දවරු මං ඉන්නවා. හැන්දවරු ඉන්නකොට මගේ තත්ත්වය කොහොමද? වෙලාවකට මට අර බැන්න ටික මතක් වෙනවා. එතකොට ආයෙසරයක් තරහ යනවා. නේද? ඊට පස්සේ ආයෙ මට සමාව ගත්ත ටික මතක් වෙනවා. ඒකට ආයතරය දුක හිතෙනවා. නේද? ආය අර කියපු කේලම් ටික මතක් වෙනවා. ආය තරහ යනවා. මේ විදිහට දෙපැත්ත පෙරලා පෙරලා හැන්දවරුම ඉන්නවද නැද්ද? ආන් එකතු වෙනවා හේතු වෙනවා කියන්නේ ඒක පරණවර එකතු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ කුසලයත් ඒ වගේමයි. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට දැන් අපිට තේරෙනවා අංග 8ම කවදා හරි මේක එකතු වෙන විදිහට වැඩේ කරගත්තොත් ගොඩ. හරිද? අංග 8 නිකන්ද? ඉහළම අංගට කියන්නේ එකයි ඒ ඒ කුසලයන්ගේ ඉහළම තලය හරහට එකතු වෙන්න ඕනේ. හරහට එකතු වෙන්න ඕනේ කියලා නෑ මම අර දිගටම පෙන්නුවේ එහෙමනේ. ඒකයි එහෙම කියන්නේ. නේද මේව නැත්නම් ආයෙකේ හරහට එකතු වෙන්න ඕනේ කිව්වා කියලා. ඒ කියන්නේ මම දැන් මෙහෙම පෙන්නපුවාම නේද වර්ධනය වෙන්න ඕනේ මේ පැත්තට මේ පැත්තට කියලා හරිනියම් අර බා chart එකක් වගේ නේද? එහෙම පෙන්නපුවාම අන්තිමට මේ ටික මේ අතට එකතු වෙන්න ඕනේ කියන එකයි ඒ තේරෙන්න සටහනක් වශයෙන් අපේ සිතේ ඇඳෙන්න ඕන මේක මොකද්ද මේ නිවන් දකින්නවා කියන්නේ කියලා. එතකොට අපිට පුළුවන් එක කොනක ඉඳන් අනිත් කොනට යනකම් යන්න එහෙනම් සම්මා දිට්ඨියෙන් යුක්තව සිල් රකින්න දැන් පුළුවන් වෙන්න ඕනද නැද්ද? නේද? සම්මා දිට්ඨියෙන් යුක්තවයි මේ සිල් රකින්න ඕනේ. මේ කර්මෙන් ගැලවෙන්න පුළුවන් කියලා දැනගෙනයි සීලය ආරක්ෂා කරන්නේ. හරි? එතකොට මම අහන්නේ එහෙමද දන්නේ නැහැ රැක්කේ? <laughs> ඒකෙන් අපිට උනන්දුවක් නැහැ. නේද? එතකොට ඒකයි කියන්නේ මානසිකාරය යෝනිසෝ නැහැ. මොකද්ද යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ? අපේ මනසම හැදිලා තියෙන්නේ. කොහොමද හැදිලා තියෙන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන ඒවා අඩු වෙන විදිහේ මානසිකාරයක් නිබඳව තියෙන්න ඕනේ. හරිද? ඒවා අඩු කරගන්න මානසිකාරයක් මගේ ළඟ නිබඳව ක්‍රියාත්මක වෙනවා. මේ මානසිකාරය ඉබේ පහළ වෙන්නේ නැහැ. එවැනි මානසිකාරය සකස් කරන්න ඕනේ. මේ මානසිකාරය සකස් කරගන්න තුරු මේක යන්නේ වෙන පැත්තකට. හරිද? මේක හදන්න පුළුවන්. හොඳයි. දැන් මේ දතර සීල විසුද්ධිය කියන තැනට කෙනෙක්පත් වුණා. තව තියෙන ගමනක්. හරිද? ඒක තමයි දැන් තව උතෙන්ට යහපත් දෘෂ්ටියක් තව උපදිනවා අපි ඉස්සරහට කතා කරද්දී. මේ අපේ පරම අරමුණ මොකක්ද දැන් පරම අරමුණක් තියෙනවනේ කියන්නේ අපේ උතුම් අරමුණක් තියෙනවා මේ මේ කතාවේ සහ මේ ශාසනයේ අපි බලාපොරොත්තු වෙන තැන තමයි පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම නේද හරි පංච උපාදානස්කන්ධයෙන් එකක් තමයි වේදනාව කියලා කියන්නේ වේදනාව සන්තතියක් කිව්වා ගැලීමක් කියලා කිව්වා හැම හිතක් එක්කම ඇති වෙලා හැම හිතක් එක්කම නැති වෙලා යන චෛතසික ධර්මයක් වේදනාව කියන්නේ. එහෙනම් වේදනාවේ ආයශය චිත්තක්ෂණයමයි නේද? එහෙනම් වේදනාව ඇති වෙලා නැති වෙලා යන වේදනාව ඇති වෙන තැන් හයයි. කොහෙද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා. එතකොට වේදනාව ආකාර තුනයි. මොනවාද? සැප, දුක්, අදුක්, අසුභ කියලා. එහෙනම් 6 වරක් තුන 18යි. ඔන්න දැන් තියෙන සැප දුක් අදුක් අසක කියලා තියෙනවා. චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාන සම්පස්සද, ජීව සම්පස්සද, කාය සම්පස්සද, මනෝ සම්පස්සද කියලා තියෙනවා. එක වරකට එකයි හැදෙන්නේ. හරිද? දැන් එතකොට මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලන්නයි මට ඕනේ. හරි? මේකට මොකද කරන්න ඕනේ? අර ගින්දර ආශ්‍රය කරන්න කිව්වේ. මතකද? ගින්දර කියන ගැලීම ආශ්‍රය කරොත් ඒකේ ඇතිවීම නැතිවීම අල්ල ගන්න පුළුවන් නේද? ඒ වගේ මේකේ ඇත්ත తත්වය අල්ලගන්න නම් අපි මොකද කරන්න ඕනේ මේකට මේකට මේක ස්පර්ශ කරන්න ඕනේ වේදනා සංතතිය කොහොමද වෙන්නේ කියලා බලා ගන්න ඕනේ නේද මේ සඳහා අපි මෙව්වා කතා කර කර ඉන්නේ නැතුව ඒ වැඩේ කරමුද එක්කෝ ඔය දහසක් දේවල් කර කර ඉන්න ඕනේ නෑනේ පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය මේ ත්‍රිලක්ෂණය තේරුම් ගන්න නම් කරන්න තියෙන්නේ මෙච්චර මේ පැය ගණන් කතා කරගෙන ඉන්න දෙයක් නෑ. ඒ වැඩේ කරා නම් ඉවරයි නේද? ඔහොම එකක් වුණා. ඒක ළමෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා තරුණ ළමේ හාමුදුරනේ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය තේරුම් ගන්න කමටහනක් කියන්නකෝ. මම ගියා කේසාලෝමා නකාදන්තා දචමන්සන්හාර. ඒක හරියන්නේ නැහැ. කේස් කියන්නේ සම්මත කරගත්ත දේ. ලොම් කියන්නේ සම්මත කරගත්ත දේ. මම ඒකයි කියන්නේ. මේ ධර්මයේ විකෘතිය කියලා අපි කතා කරාට හරි මේ ළමයා ඇත්තට මගේ ළඟින් යන්නම ගියා. ඒක වෙනම කතාවක්. හරිද? යන්නම ගිහලා ආය ආවා. ඇවිල්ලා මට කිව්වා ඔබ වහන්සේ දන්නවද? ඔබ වහන්සේට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ආර්ය උත්තමයෙක්ගෙන් බණ අහන්න ඕනේ නිවන් දකින්න. මට එහෙම කෙනෙක් හම්බුණා. වාම වඩිමු. මට හරි කැමති මේ ළමයා. ඒකින්ද මාව එක්කයි යන්න ඇවිල්ලා තියෙන්නේ ආර්යුත්තමයකින් බණස්සන්න. හරිද? එයාගෙන් තමයි මෙයා ඉගෙන ගන්නේ ඔය කෙස් කියන්නේ සම්මත කරගත්ත දේ, ලොම් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. සම්මතය භාවිතා කරනකොට සම්මතය වැඩෙනවා. හරි මම ඒකයි කියන්නේ මේ අය මෙහෙම හිතන අය ගවේෂණශීලී. හැබැයි යම් තැනක වරද්ද ගන්නවා. එයා හොඳයි කියලා මම කියනවා. හරිද? එයා මම කියනවා මේ මෙයත් හොඳයි. කවුද දන්නවද? මේ මේ නිගණ්ඨනාත පුත්‍ර බොහොම හොඳයි. ඇයි මං කියන්නේ එයා හොඳයි කියලා? එයා හොඳයි හොඳයි නරකයි කියන එක සාපේක්ෂයිනේ. හරිද? නිගණ්ඨනාත පුත්‍ර හොඳයි කියන්නේ කාට සාපේක්ෂවද කියලා පොඩ්ඩක් බලමුද? පිහි අරන් ගිහලා ගහට ගහනවා ගහනවා ගහනවා ගහනවා තැලෙනවා විතරයි කැපෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? මෝහත් තියාගන්න ඕනේ. ඒ වගේ පංච උපාදානස්කන්ධය අරමුණු වෙන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. හරිද? එහෙනම් හිත වැඩියෙන්ම විසිරෙන්නේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්ම වල. මේවට දැන් අර ඉස්සෙල්ලා ප්‍රාණාතිපාතා වේරමණී අදින්නා දාන වේරමණී කී කී කී කී වෙන එකක් හැදුවේ. දැන් ඊට වැඩිය එහා ගිය එකක් හදන්න වෙනවා. ඇයි දැන් මට උවමනාව තියෙනවා පංච උපාදානස්කන්ධේ ත්‍රිලක්ෂණය දැකලා මේ උගුලෙන් ගැලවෙන්න. අර කණ්ඩ උඩටම පීනගෙන යන්න උවමනාව තියෙනවා. එහෙනම් මම දැන් අවශ්‍ය ශක්තිය හදා ගන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මට වැඩක් තියෙනවා එහෙනම් දැන් කරන්න. නේද? දැන් සිතුවිලි වගේක් එක තරම් කරන්නයි තියෙන්නේ. කාමච්ඡන්දය අයින් කරන්න මොනවා කරන්න වෙයිද දන්නේ නැහැ. අසුබ හැඟීම වර්ධනය කරන්න ඕනේ. හරි මරණය ගැන තියෙන හැඟීම වර්ධනය කරන්න ඕනේ. හා එහෙනම් මොකද කරන්නේ? ශරීරයක් අරගෙන වැඩ පටන් ගන්නවා. හරිද? මනුස්ස ශරීරයක් අරගෙන මේ ශරීරය ගැන මට කාමච්ඡන්දය තියෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මොකද්ද ආන් විසඳුම එනවා? කාමච්ඡන්දය කියන එක පීඩාකාරී දුක් සහිතයි. මේක ස්ථීර සැපයකටපත් වෙන්න බැරි එකක් එහෙනම් මේ සිතුවිල්ලෙන් අයින් මම සිල් රකින්නවා තමයි දැන් සීලයෙන් ලැබෙන සන්තෝෂය තියෙනවා. තිබ්බට මට ඒ සන්තෝෂය තිබ්බට අර දරාගෙන අමාරුවෙන් ඉන්නේ. හරි කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. හරිද? එහෙනම් සිතුවිල්ලක්වත් එන්නේ නැත්නම් අතට මපත් කරගන්න ඕනේ. මේක හරිම කරුමේ කියලා මොකද කියන්නේ හොයනවා. අන්න දැන් හොයනවා. විසඳුම හොයනකොට කොහෙන්ද හම්බෙන්නේ? දත්ත කපඩාවක් තියෙනවනේ නන්නගේ. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ දත්ත කපඩාවක් දීලා තියෙනවා. ආන්ගේ දත්ත කපඩාවෙන් අපිට හම්බෙනවා සම්මා සති කොටසේ තියෙනවා අපි හිතමුකෝ අසුබය කියලා. හරිද? දැන් බලනවා මෙතනින් තියෙනවා වගේ පාරක්. මොකද්ද හොයනවා? බලනකොට හම්බෙනවා. හොයන්න හොයන්න ගියාම තමයි හම්බෙන්නේ. කොහොමද? අන්න බලන්න මේකෙන් ගැලවෙන්න ඕන අය තමයි විමර්ශනශීලී හොයන්නේ කොහොමද ගැලවෙන්නේ කියලා. හරි තණ්හාව කියලා දැනෙන්න ඕනේ. අර ඉස්සෙල්ලාම අපිට දැනෙන්න ඕනේ තණ්හාව කියලා. අපි පටන් ගත්තේ එතනින්. මං කව දොර අරගන්න යමක් හොයන්නේ ප්‍රශ්නේ හම්බුනොත්. දැන් මේ උත්තරේ හොයන්නේ. තාම මේ සිල් රැක්කට තණ්හාව අයින් වෙලා නෑ. එහෙනම් සැරෙන් සැරේ දැනෙනවා මට. මනුස්ස රූප දැනෙනකොට දැනෙනවා මේකෙන් ගැලවෙන්න බෑ. මේකෙන් මම පීඩාවටපත් වෙලා, අපේ අනිත් කට්ටියත් පීඩාවටපත් වෙලා. එහෙනම් එතනින් පටන් ගත්ත මම දැන් විස්තර මේ හොයන්නේ. සීලයෙන් යන්තම් පිරිසුදු වෙලා දැන් ඉන්නවා පොඩ්ඩක්. හිතේ තණ්හාව අයින් වෙලා නෑ. නේ තණ්හාව අයින් වෙන දැන් පීනන එකේ උඩටම පීනන්න ඕන කියලාත් අහලා තියෙනවා. මාර්ගහිත උපද්දවා ගන්න ඕන කියලාත් දන්නවා. ආරති විරති පටිවිරති වේරමණී කියන තත්ත්වයට වැටෙන්න ඕන කියලාත් දන්නවා. හරිද? එහෙනම් මොකද කරන්නේ? මෙයා මේ භාවනාව නැත්තම් මේක හොයනවා. හොයනකොට හම්බෙනවා මොනවද තියෙන්නේ? උද්දම් පාද තල ආදෝ කේස මත්තකාතච පරියන්තම් පුරන්නානා ප්‍රකාරස් අසුචිනෝ පච්චවෙක්කති. පාද තලයේ ඉඳලා කේස මත්තක දක්වාන ඒකුත් ආකාරයේ අසුචි වලින් මේක පිරලා තියේයි කියලා මෙනෙහි කරන්න කියනවා. දැන් මෙයා හේතුඵල ධර්මයට අනුව දැනගන්නවා. මෙනෙහි කරොත් වෙන දේ මොකද්ද දන්නේ නැහැ. හොයනවා ඉස්සෙල්ලා. කරන්න කලින් හොයනවා. දැන් සීල් රකින්න කලින් හෙව්වා. මං කියවන දිගටම මේ ක්‍රමයේ දිගටම හොයන්න. හරිද? කරන්න කලින් හොයන්න. හොයලම කරන්න පටන් ගන්න. දැන් හොයනවා. හොයනකොට හම්බ වෙනවා. මොකද මේ? ආ එතන තියෙන්නේ. ආශ්‍රය කරන දේ අනුව තමයි සිතුවිල්ල එන්නේ. ආශ්‍රය කරන දේ අනුව තමයි සිතිවිලි එන්නේ. හරිද? අර මහනුවර කියනකොට දල්දා මාලිගේ එක්කෙනෙකුට මතක් වෙනවා ස්පිරිතාලේ එක්කෙනෙකුට මතක් වෙනවා. ඒ වගේ බලනවා. මගේ දණිහ කියනකොට මට මොනවද මතක් වෙන්නේ? හමක් මතක් වෙන්නේ. ධනිය කියලා මතක් වෙන්නේ හම. ඇයි ඒක ඇස්සේ මස් නැද්ද? කටු නැද්ද? ඇයි දන්නේ මතක් වුනේ නැත්තේ? පේන්නේ නැහනේ. ඔන්න අපේ හිත අපිට කියන පේන්නේ නැහනේ කියලා. එතකොට ගුරුවරයෙක් කියලා දෙනවා මොකද්ද? ඍජු පොම්පෙට්ටිය තව බත් ගෙඩියක් මතක් කරන්නේ. හරි මම ඒක කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කරන්ඩ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එජිපෝම් පෙට්ටියක දාන බත් ගෙඩිය දාලා තියෙන බත් ගෙඩියක් මතක් කරන්න ගියාම මොනවද මතක් වෙන්නේ? බත් වෑංජන නේද? දියුල් ගෙඩියක් කිව්වහම මතක් වෙන්නේ කට්ටද මදේද? ආ එහෙමද? මොකද ඒ? කට්ට නෙමෙයි අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ. ඒ වගේ ඍජුපෝම් පෙට්ටියක නේද? ඍජුපොම් පෙට්ටියක දාලා තියෙන බත් ගෙඩියක් ඒවා මතක් වෙන්නේ ඇතුළ. ඍජුපොම් පෙට්ටිය මතක් වෙන්න ඕන හරිය විදිහට. නේද? එහෙනම් ඔන්න මම දැනගන්නවා මතක් වෙන්නේ පේන දේ නෙවෙයි ආශ්‍රය කරපු දේ කියලා. ආ එහෙනම් උපක්‍රමය දැනගන්නවා. එහෙනම් මස් අපි මස් විතරක් ගමුකෝ. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං කියන තැන. එහෙනම් මෙන්න මෙයා මහා උනන්දුවක් ඇති කරගෙන මොකද කරන්නේ? සංසාර දෝෂේ දැකලා තේරිලා මේ කරුමේ තේරිලා මේක වැඩක් නෑ කියලා තේරිලා ඉවරක් නෑ කියලා තේරිලා මහා උනන්දුවක් ඇති කරගෙන රුක්ක මූලයක් අරඤ්‍යයක් ශුන්‍යාකාරයට කියලා දෙන්නම්කො වැඩේ මං නේද හරියන්නේ මේක මේ හැම හැමදාම මේ පරිප්පු කන්න මම ලෑස්ති ඔය වගේ ඔය වගේ වචන ටිකක් තියාගන්න ඔය ප්‍රායෝගිකව මම පාවිච්චි කරන වචන ඒක මම එහෙමම කියලා දාන්නේ හරි ඕක අස්සේ තියෙනවා. තව උඹ කියන වචනේ තියෙනවා නේද? උඹට උඹ හැමදාම එකම තැන ලගිනවා නේද? එකම තැන ලගිනවා මේ විදිහට නම් හරියන්නේ නෑ. ලැජ්ජා නැද්ද? විකාරේ, කෝලම, නාඩගම නේද? දුක් ඇති වෙච්ච තැන්වලම තව තවත් ලගින්න හදනවා. කවදාකවත් සැනසීමක් නැති තෘප්තියක් නැති දේවල් වලින් තෘප්තියක් හොයන්න හදනවා කියලා ඒ විදිහට හිතලා හරිද මොකද කරන්නේ උඩුකය ඍජුව තියාගෙන නේද එක කොනක ඉඳන් Tamanට දැන් මේ කයවල් ගැන ප්‍රසන්න හැඟීමමයි තියෙන තාම තියෙද්දිම හරිද තුවාලේ රිදි රිදි තියෙද්දිම බෙහෙත් දානවා වගේ දැඩි වීරයකින් උඩුකාරය ජොතියාගෙන මන්සං මන්සං කියලා කොහෙද Tamanගේ ශරීරය ඉතිඅජ්ජත්තන් වා Tamanගේ ශරීරය ඉස්සෙල්ලාම ඔය 32කින් එකක් මම කියන්නේ එතකොට මන්සං මන්සං කියලා මෙනෙහි කරනවා හරිද ඒ කියන්නේ නිකන් නිකන් ඉඳන් අනවගුණ වල කරන් මන්සම් මන්සම් මන්සම් මන්සම් කිය කියලා හරියන්නේ නැහැ. අපේ ගොඩක් කට්ටිය ඒ වගේ තමයි කරන්නේ. හරිද? එන්න ඒක හිඳයි අර ගවේෂකයෝ ඔය පුරාණ ධර්මයේ කියලා යමක් අතහැරියා. හරි මොකක්ද අර සම්මතයේ තියෙන නේද නැත්නම් මොකක් සම්ප්‍රදායික ධර්මයේ කියලා ඒව අතහැරියේ මේ කෝලම් කර කර හිටිය හින්දා. හරි කයන් හරි අහපුවාම කියලා දුන්නේ නැහැ. මේකේ මොකද්ද වෙන්නේ කියලා කියලා දුන්නේ නැහැ. ඒකෙන් දා ඇත්තටම ගවේෂණ සිරි මිනිස්සු බැලුවා මේ මොකක්ද මේ නවගුණ වලක් අරගෙන කේසාලෝමානකාගේ 32ක් ගන්නලා නේද දැම්ම 108යි කියලා ගන්න ඔක්කොම කළා දැම්ම අපේ ගෙදර ආවා නේද ආච්චි හරි දීයා හරි මේක කරා ගෙදර ඇවිල්ලා තිබ්බටත් වැඩිය තරහ යනවා මෛත්‍රී කරා කියන තිබ්බටත් වැඩිය තරහ යනවා නේද සමාධිය වැඩුවා කියනවා මොනවත් පේන්නේ නැහැ ඉතින් මේ මේක හරියන්නේ නැහැ කියලා තමයි අර වැඩේ කරේ එහෙනම් මේක තුලින් අපි නිවැරදි දේ උත්පාදනය කරගන්න ඕනේ දැන් මොකද්ද වෙන්නේ හරියට මන්සං කියන එක මස් ආශ්‍රය කරොත් මොකද වෙන්නේ මෙයා උඩින් ඉඳන් පල්ලෙහාට තමන්ගේ ශරීරයේ මස් තියෙන විදිහ මෙනෙහි කරනවා. හරිද? මේක මෙනෙහි කරගන්න බැරි නම් රූපයකින් බලා ගන්න පුළුවන්. ඉස්සර ඇයි වික්ෂුන් වහන්සේලා සොහනට ගිහිල්ලා සොහනෙදිම මිනි බල්ලාවේ. දැන් අපිට සොහනට යන්න ඕනේ නේද? හොඳ මල සොහනක් තියෙනවා. මොකද්ද? අන්තර්ජාලය. නේද? ඒකින්ද ඒ සොහන දිගාර ගන්න අන්න ඕන වෙලාව. නේද? ඒකෙන් බලාගත්ත හැකි හැම ගහපු ඒවා බලාගත්ත හැකි. සම්පූර්ණයෙන්ම අවශ්‍ය නම් හැම නැතුව මේ තැන් තැන් වල තියෙන විදිහ ඔක්කොම එහෙනම් ඒ වගේ සටහන් ඉස්සෙල්ලා හදා ගන්නවා හදාගෙන තමන්ගේ ශරීරයේ කම්බුලේ මස් තියෙන විදිහ දැන් මෙතන මස් මෙහෙමයි තියෙන්නේ බෙල්ල මෙහෙමයි තියෙන්නේ කනේ මෙහෙමයි තියෙන්නේ නේද බඩේ මෙහෙමයි තියෙන්නේ හරිද මේ බඩේ තියෙන අර නේද බූන්දි වගේ කහ පාටට තියෙනවා කහ බූන්දි වගේ නේද ඒ විදිහට ඒ ඒ තියෙන ඒවා ඔක්කොම ඒ ඒ ඒ තැන හිත තිය තිය තිය තිය තිය මොකද කරන්නේ ඒවා තියෙන විදිහ මෙනෙහි කරනවා හරිද? එහෙම හොඳට මේක ආශ්‍රය කරොත් නැවත නැවත නැවත නැවත නැවත නැවත ආශ්‍රය කරොත් වැඩිපුර වාර ගන්න කොහොම වෙන්න ඕනද? අන්න බලන්න. මගේ දණිහ මට මතක් වෙනකොට දැන් මොනවද මතක් වෙන්න ඕනේ? හමත් මතක් වෙනවා, මසුත් මතක් වෙනවා, කටුත් මතක් වෙනවා. ඇතුළට හිත ආශ්‍රය කරලා තියෙන. හරි? මේ බලන්න මේක මෙහෙමනම් මේක මෙහෙම ප්‍රබලව හදාගත්තොත් මෙන්න මෙහෙම කාරණාවක් මම කියනවා. මේ ඔක්කොම බලාගෙන ඉද්දී කිලෝ 15ක විතර මස් කුට්ටියක් මෙතෙන්ට ගේනවා. අමු මස්. ගෙනල්ලා ලස්සන හැඩයකට හදනවා මේක පොලිතින් වලින් වතුලා නිකන් අපි කැමති හැඩයක්. කේතුවක් වගේ හොඳ හැඩයකට හදනවා. දැන් හැඩේ හොඳයි. ඊට පස්සේ මොකද කරන්නේ? මස් පේන්නේ නැති වෙන්න ලස්සන රෙදි කෑල්ලකින් හොඳ පාට රෙදි කෑල්ලකින් වහන සෞම්‍යයි. එහෙනම් දැන් පාට හොඳයි. සෞම්‍යයි. නේද? දැන් මොනවද? හැඩේ හොඳයි. පාට හොඳයි, සෞම්‍යයි, හැබැයි ගඳයි. මොකද කරන්නේ? හොඳ පිච්ච මල් ස්ප්‍රේ එකක් ගහනවා. දැන් මෙතන මොකද්ද තත්ත්වේ? හැඩෙත් හොඳයි, පාටත් හොඳයි, සුවඳත් හොඳයි, සෞම්‍යයි. දැන් බලා හිටියෙක් කෙනෙකුට ඇවිල්ලා කියනවා මේක රුඩින් අත තියලා මෙහෙම පිරිමදින්න කියලා. අහනවා එයාගෙන් මොනවද දැනෙන්නේ? එයා මොනවද කියද? සැපයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි. එහෙම කියයිද? එහෙම කියයිද? නෑ. ඇයි ඒ? ඉතින් බලන්නකෝ. හැඩේ හොඳයි. බලන්න මම කියපු වචන ටික හැඩේ හොඳයි. පාට හොඳයි. සෞම්‍යයි. සුවඳයි. හරිද? ඉතින් මෙතන ඒ ඔක්කොම තියෙනවා. උඩින් අත තිබ්බ ගම බැයිලු. සැපත් නෑ, සුවත් නෑ, සුන්දරත් නෑ, මధుරත් නෑ, ප්‍රියත් නැල්ලු. ඇයි ඒ? අත තිනකොට මොනවද මතක් වුනේ? මස්. හරි. දැන් මම කියන්න ඕනේද? දැන් කෙනෙකුට හිතේ හාමුදුරනේ ඔක ප්‍රායෝගික නෑ. හරිද? දැන් කෙනෙක් කියයි හාමුදුරනේ ඔක ප්‍රායෝගික නෑ. ප්‍රායෝගික නැත්තේ අන්න යන්න අවස්ථාවට. හරිද? මතකද කුසලයේ අකුසලයේ කතාව? මොකද්ද? අකුසලයේ ප්‍රබල වෙනකොට මේ ඔක්කොම මතක දන්න දේ මතක නැති වෙනවා. එහෙනම් මට මතක නැති වුණා නම් අරමුණුනේ නැත්තම් මස් යම් දවසක මොකද කරන්න ඕන? ආය සිහිය ආපු ගමන් මොකද කරන්නේ? ආය ගිහිල්ලා හොඳට හොඳට හොඳට හොඳට වර්ධනය කරනවා කොටස් 32ම වර්ධනය කරනවා. එහෙම වර්ධනය කර කර කර කර මනුස්ස ශරීරයක් දැක්කහම සුබ සහ අසුබ හැඟීම අතර තරගයේ අසුබ හැඟීම වර්ධනය කරගන්න ඕනේ. අසුභ හැඟීම් වර්ධනය කරපු ගමන් කාමචන්දය තහනම්. හරි මේක කොච්චර සුවදායක අවස්ථාවක්ද කියන එක මම කියන්නම්. හරිද? අපි දන්න දවසේ ඉඳන් මම අර කියන්නේ අවුරුදු 12 ළමයා 13 ළමයාට සතුටක් ඇති වුණා කියලා. අන්න ඒ සතුට ඇති වෙච්ච දවසේ ඉඳන් පින්නන්නේ ඔය මොහොත උදා වෙන තුරුම ඉන්නේ හොයමේ. හොයමින් කියන්නේ මේකට තේරෙන්න ඕන හින්දා මම එහෙම කියනවා සර්ච් කර කර ඉන්නේ හැම වෙලේම. උදේ නැගිට වෙලාවෙ ඉඳන් හැන්දෑවේ නිදියන මොහොත දක්වා ගවේෂණයක නැත්තම් හොයමින් ඉන්නවා අත් කෑල්ලක් කකුල් කෑල්ලක් හරි කමන්නේ දකින්න. මේ ඇත්ත කතා කරන්න ඕන හින්දා ඒක ඇත්ත කතා කරන කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්ත කතා කරන්න ඕනේ. මිනිස්සුන්ගේ කල්පනාව මොකද්ද? ඒක ඒක දේශනාවේ තියෙන එකක්. සම්පූර්ණ ශරීරයක් හෝ ශරීරේ කොටසක් හෝ දැකීමේ අරමුණෙන් තමයි ඉන්නේ. හරි ඒ අරමුණ හින්දා පීඩිතව ඉන්නවා. දැන් දකීවා දැන් දකීවා දැන් දකීවා කියලා ඉන්නේ. ඒක පීඩනයක්. ඒක බරක්. හරිද? දැක්ක මොහොතට සැනසීමක් තියෙනවා. ආයෙ ආයෙ නැති වෙච්ච එකම ආයෙ දකින්න ඕනේ. ආයෙ ඉතින් හොයනවා. ඉතින් ඉවර නැතු වෙනවා. ඒකේ සමහර අයට ඒක සීමා පැනලා ගිය ගමන් වැඩ වැඩ අනම්මනම් ඔක්කොම දාලා හොයන්නම යනවා. අනිත් වැදගත් ටික ඔක්කොම දාලා මොකද කරන්නේ? ඒක තමයි අර ටෙලිෆෝන් එකේ ඉන්නත් එක හේතුවක්. හරිද? සමහර අය ඒකේ ඉන්නේ මේ ප්‍රවෘත්ති හොයන්න විතර නෙවෙයි. හරිද? එහෙනම් එක දිගට හොයනවා. හරි. ඉතින් එන්න ඒක Taman දැනගත්ත ගමන් මොකද කරන්නේ? එතෙන්ට ඉඩ දෙන්නේ නැතුව අර කුසල වර්ධනය කරගෙන වර්ධනය කරගෙන ගිහිල්ලා මේක අන්න අර කිව්ව සිතෙහි නැගීම දක්වාම වර්ධනය කරනවා මෛත්‍රියද කිව්වේ ඒ වගේම නැගීම දක්වාම වර්ධනය කරන්න පුළුවන් හිතෙහි මේක නැගෙන මට්ටමකට ආපු වෙලාවක හරි පුදුම වැඩක් වෙනවා. ඒ තමයි මේ තැනත්තාට කිසිම අවශ්‍යතාවයක් නැති වෙනවා ලෝකේ කිසිවකු දැකීම. හරිද? එක මොහොතකින හැඟීමක් ඒක. ඒ කියන්නේ මට නිකන් මෙහෙම කියන්නේ ලෝකේ ඔක්කොම මැරිලා නම් මම දැනගන්නවා හෙට උදේ වෙනකොට ලෝකේ ඔක්කොම මැරිලා. දැන් මට ගමනක් යන්න වෙලා. මට මේ ශරීරයේ සරසහනවත් අවශ්‍යතාවයක් තියේද? නෑනේ. නේද? මට වටපිට බලන් රුවමනාවක් තියේද? නෑනේ. ඇයි? කවුරුත් නෑනේ. අන්න ඒ වගේ ඒක ਸਰව සමය කියලා කියන්නේ නෑ අන්න ඒ වගේ මේ ලෝකේ කිසිදු කෙනෙක්ගේ ශරීරයක් දැකීම ප්‍රාර්ථනා මාත්‍රයක්වත් නැති අවස්ථාවක් එනවා හිතේ. හරිද? ඒක එන්නේ මේ භාවනාව මේ හැඟීම ප්‍රබල වුණා. හරිද? ඒක එන්න නම් මේ හැඟීම ප්‍රබල වෙන්නම ඕනේ. උනොත් මේක එනවමයි. උනේ නැත්තම් මේක වෙන්නේ නෑමයි. මේක පුරුදු කරොත් මේ කියන හැඟීම එන එක නවතින්නේ නෑමයි. තේරෙනවද? හේතු නිසායි මෙතෙන්ට යන්නේ කියලා. නේද? පුහුණු කරන කෙනා මෙතෙන්ට යන එක නවත්තන්න බෑ. එතකොට එහෙම හැඟීමක් ආපුවාම අපේ පින්නත් නේ මොකද වෙන්නේ? ඒ මොහොතේ එයාට මොකක් වගේ දැනෙන්නේ ඒක ණයක් අරගෙන පොලී ගෙවගෙන හිටිය කෙනෙක් ඒ ණයෙන් සම්පූර්ණයෙන් නිදහස් වුණා. දැන් පොලී ගෙවගෙන හිටියා වගේ තමයි හැමදාම දැක දැක හිටියේ. හැමදාම පොලිය දෙන්න ඕනේ. හරිද? නෑ එතකොට හැම කෙනෙකුටම වගේ පුතග්ජන හැම කෙනෙකුටම වගේ මුළු ලෝකය ගැන කෙසේ වෙතත් එක්කෙනෙක් දෙන්නෙක් ගැන හරි ලොකු හැඟීමක් තියෙනවා. මේ ශරීරය නැතුව මට ඉන්න බැරියෝ වගේ හැඟීමක් තියෙනවා. ඒක සමහරට මුණුපුරෙක් වෙන්න පුළුවන්, මිනිපිරියක් වෙන්න පුළුවන්. ඒක මේ රාගයටම අදාළ එකක් නෙවෙයි. මේක මේ රාගයටම අදාළ කතාවක් නෙවෙයි. අපි ඒක වැඩිපුර කතා කරාට. මුණුපුරු ශරීරයක් දැකීම, මිනිපිරි ශරීරයක් දැකීම මේ ශරීර දැකීමෙන් ඇති වෙන සතුටක් තියෙනවා. ඒක නැති හින්දා පීඩිතව ඉන්නවා. ඒක හරියට පොලිය ගෙවා ගන්න බැරුව ඉන්නවා වගේ. දවසකට එක සැරයක් දකින්න ඕන. දවස් දෙකකට එක සැරයක් දකින්න ඕන. එහෙම කට්ටියක් ඉන්නවා. දවස් සැරයක් දකින්න ඕන කට්ටිය ඉන්නවා. හැම වෙලෙම දකින්න ඕන කට්ටිය ඉන්නවා. එහෙම මේ මේ මේ මස් පර්වත ඒ විදිහට අපි බෙදලා තියෙන්නේ. මේ ඉතින් මස් පැකට් වගේක් තියෙන අපේ වටේ තියෙන 70 පැකට් 60 පැකට් 50 පැකට් වගේ. ඒ වගේ තියෙන පැකට් ටික අරගෙන අපි එක එක එක එක විදිහට වර්ගීකරණය කරලා තියෙන මේක මට හැමදාම දකින්න ඕන පැකට් එකක්. මේක මේක දවසකට සැරයක්, මේක මාසෙකට සැරයක්, මේක අවුරුද්දකට සැරයක් දකින්න ඕන දකින්න ලංකාවට ගිහිල්ලාම එන්න ඕනේ. ඒක නොදැක ඉන්න බැරි ඒවා තියෙනවා. ඉතින් මේ ආය මතක් කරනවා කාටද හිනා වෙන්නේ. නේද? එතකොට අපි කාටද මේ? අපිටමයි. මේක ඇත්තටම ඇත්තටම පැකට්ද නැද්ද? ඔව් නේද? මම දන්නේ සමහර පිරිමි ළමයිත් එහෙම කියනවා. නේද? එතකොට කොහොම හරි කමක් නැහැ. දැන් බලන්න මේක එහෙම තිබ්බ ඒක සම්පූර්ණයෙන්ම දැකීමේ අවශ්‍යතාවය ඒ තියෙන පීඩණයෙන් සම්පූර්ණයෙන් අයින් වෙනකොට එයාට දැනෙන්නේ පොලි ගෙවගල හිටිය කෙනාට ණය බරෙන් නිදහස් වුණා වාගේ හැඟීමක් ඒක ඉතා ප්‍රබල හැඟීමක් මේක හින්දා එයාට විශාල පීඩනය අයින් වෙනකොට මහන්සිය අයින් වෙනකොට විවේකය ඇති වෙනකොට ඒ විවේකය නිසාම හිතට ලොකු විවේකයක් දැනෙනවා ජීවිතේ කවදාකවත් එහෙම විවේකයක් විඳලා නැහැ ඇයි එයා ඒ සිතුවිල්ල නැතුව ඉන්නේ නැහැ ඒ සිතුවිල්ල ඇති වෙන බර ඒ ඒ සිතුවිල්ල තල්ලු කරන ගතියෙන් හැම වෙලෙම පීඩණයෙන් හිටියේ හරි හිත තල්ලු කරන හැම යනවා ගිහින් බලනවා යනවා බලනවා යනවා බලනවා කියලා පීඩණයෙන් හිටියේ. කාගේ හරි මෙහෙකාරකමකට අහු වෙලා හිටියා වගේ හිටියේ. හිත නොසන්සුන්කමින් හිටියේ. එතකොට එහෙම හිටිය කෙනාට මෙන්න මොකද වෙන්නේ? ඒ විවේකය දැනෙනවා. ඒකත් එක්ක යට ලොකු ප්‍රීතියක් උපදිනවා. හරිද? ඒ ප්‍රීතිය ගැන සඳහන් වෙන්නේ දෝරේ ගලාගෙන ගන්න උල්පතකින් ගන්න වතුර වගේ වගේ නෙවෙයි. ඒ ප්‍රීතිය ගැන සඳහන් වෙනවා ඒ සිතුවිල්ල හිර වුණාම ඇති වෙන ප්‍රීතිය ගැන හරියට නිකන් අර සබන් කැටයක් අරගෙන ඒ කාලේ තිබ්බ ඇඟේ ගාන හුණු කියලා තියෙන්නේ. හරියට ඒක නිකන් සබන් කැටයක් අරගෙන මේකට වතුර පොඟවලා පොඟවලා පොඟවලා පොඟවලා පුළුවන් තරම් පෙඟෙව්වා. ආයේ වතුර දාන්න තැන නැහැ. අන්න ඒ වගේ මේ ශරීරය පුරාවටම විහිදිච්ච ඇතුලාන්තයෙන්ම විඳින ප්‍රීතියක් ඒක. ඒක රාගාදී කෙලෙස් ධර්ම වලින් විඳින ප්‍රීතියට වැඩිය ඉතාම ඉහළ එකක්. හරිද? ඒක පන්සිල් රැකලා විඳින ප්‍රීතියට වැඩිය හිතා ඉහළ තියෙන ප්‍රීතිය. හරි. ඔන්න ඔය විදිහට අසුබ භාවනාව තුළින් ඔන්න ඔය ප්‍රීතිය උපදවා ගන්න මට්ටමට එන්න පුළුවන්. එහෙම ආපු කෙනාට පෙන්වන්නේ මේ සාමාන්‍ය ජීවිතයේදී අර අකුසලයෙන් එන පීඩාව එන්නේ නැහැ. අකුසලයෙන් එන පීඩාව එන්නේ නැහැ. සාම මොකද මේක තා ප්‍රබල තත්ත්වයකටපත් වෙලා ඔය ගානට ආපුවම කියනවා සිහිය පිහිටුවා ගත්තා කියලා. ඒ ගානට භාවනා වර්ධනය කරගත්තම කියනවා සිහිය පිහිටුවා ගත්තා කියලා. ඉතින් එතකොට ඔන්න මොකද වෙන්නේ? එයා ඊ පැත්තෙන් නිදහස් වෙනවා. ඔය විදිහටම අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා වර්ධනය කරගන්න. එතකොට තරහෙන් නිදහස් වෙනවා. හරිද? ඔය විදිහටම බුදුරජාන් වහන්සේ ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා බුදු ගුණ ගැන මෙනෙහි කරලා බෝධිසත්ව ජීවිතය ගැන මෙනෙහි කරලා හොඳට ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන්. ඒකත් එක්ක යාට බොහෝ වශයෙන් මොකද වෙන්නේ? වීරිය උපදිනවා, සද්ධා උපදිනවා, අප්‍රමාදී ගතිය උපදිනවා. මොකද මේ ඒ කරපු මහා වික්‍රමයක් එක්ක මම මොනවද මේ කරන්න කියලා හිතනවා. ඒත් එක්කම ওই විදිහටම තමන්ගේ ජීවිතය ගැන හොඳට මෙනෙහි කරලා මරණය කියන එක තව මොහොතකින් සිද්ධ වෙයිද දන්නේ නැහැ කියලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හොඳට මෙනෙහි කරලා මොකද කරන්නේ ජීවිතය අනියතම ස්වභාවයක් තියෙන මරණය ස්ථිර වශයෙන්ම සිද්ධ වෙන මරණයත් එක්ක මට මේ සියලු දේ අතහැරලා දාලා යන්න වෙනවා ඊට කලින් කරගන්න ඕන දේවල් ටික කරගන්න ඕන කියලා ඔය ඒක හරීම වටින දෙයක් මම අහන මේ අයගෙන් ඊළඟ ජීවිතයයි මේ ජීවිතයයි අතර සම්බන්ධය සිද්ධ වෙන තැන කොතනද මරණය හරිද දැන් මේ අපි සාමාන්‍යයෙන් හොඳට සැලසුම් කරලා ජීවිත හදපුවා නේද අපේ ජීවිතය සාමාන්‍ය සැලසුම් කරලා හදාගත්තනේ හුඟක් දේවල් සැලසුම් කරන්නේ. කවද වෙනකන් සැලසුම් කරත් දන්නේ නැහැ. හුඟක් අය හොඳට ජීවිතය සැලසුම් කරලා තමන්ට අවශ්‍ය කරන රැකියාවද තමන්ගේ ගොඩක් දේවල් හදාගත්තා. කවද වෙනකන්ද හුඟක් අය සැලසුම් කරන්නේ? මරණය දක්වා. ඇයි මරණයෙන් එහා සැලසුම් කරේ නැත්තේ? ඇයි අපි මරණයෙන් එහා සැලසුම් කරන්නේ නැත්තේ? එහා පැත්ත මෙහා පැත්ත ලින්ක් වෙන්නේ නැහැ මට. හරි බින්ක් වෙන්නේ නැත්තේ ඇයි? මට මරණය මතක් වෙන්නේ නෑ. මරණය මතක් වෙන්නේ නෑ. මම මගේ අම්මගේ මරණය මතක් කරන්න කැමතිද? තාත්තගේ මරණය මතක් කරන්න කැමතිද? දරුවන්ගේ මරණය මතක් කරන්න කැමතිද? මේක වහපු එකක් වහගෙන ඉන්නේ අපි. හරි? වෙන එකක් තියා මිනිය තියෙන පැත්තට බුදියන්වත් දෙන්නේ නෑ. නේද? කොහේ හරි යන්න ගියාම නිකන් හරි කිව්වොත් එහෙනම් මං ගිහින් මම යන්නම් කියලා දෙමාපිය මොකද කියන්නේ? යන්නම් කියන්න එපා. ගිහින් එන්නම් කියන්න. මැරෙයි කියලා බයයි. නේද? ඒ වගේ මරණය කියන එක ළඟට එනකන් අපි ඒ ගැන හිතන්න ලෑස්ති නෑ. හැම වෙලෙම හිතේ තියෙන මොකද්ද? හැමදාම ඉන්නවා කියන එක නෑ. ඒක ඇත්ත. හරි. නමුත් හෙට මැරෙයිද? අපේ අපේ ඥාති ටිකයි මං ගැන ගන්නකොට කොහොමද මම දැන් ප්‍රශ්න වගේක් අහන්න යන්නේ. අපේ ඥාති ටිකයි මාවයි අද මැරෙයිද? නෑ අද නෑ නෑ අද නම් කොහොමද හෙට? නෑ. තව මාස 5කින් ඔක්කොම කට්ටිය මැරෙයිද? එක්කෙනෙක් හරි? නෑ නෑ අපේ කට්ටිය මැරෙන්නේ <laughs> නේද? හැමෝගෙම අපේ අපේ හිත අපිට කියන්නේ මොකක්ද? තව අවුරුදු 10කින්? නෑ ඒත් නෑ හැම වෙන එකක් නෑ. නේද? හැම වෙලේම තියෙන්නේ මේක ළඟදිම නම් වෙන්නේ නැහැ. එහෙනම් තියෙන්නේ මැරෙන්නේ යම් කිසි කාලයක් අපි ඉන්නවා මැරෙන්නේ මේ ඈතට දාලා තියෙන එක මැරෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ කියලා. ඒකින්ද මරණය ගැන අපිට මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරියට මරණ සතිය වඩපු කෙනෙකුට මෙන්න මේ වගේ අදහසක් තියෙනවා. මේ හුස්ම ගන්න එක මගේ වැඩක්ද? නැහැ. ඒක මන්ද කරන්නේ ඒක නිදා ගන්න බය නැද්ද? ඇහැරෙනකම් මේක ගත්තේ නැත්තම් උදේ වෙනකොට මම නෑ. එහෙම ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. කාට හරි රෑ නිදා ගන්නකොට එළි වෙනකන් ඉඳීත් දන්නේ නැහැ කියලා එහෙම හිතලා තියෙනවද දන්නේ නැහැ. හැමදාම හිතනවද දන්නේ නැහැ. ඇහැරෙනකොට උදේට යන්තම් ඉන්නවා. නේද? අඩුම ගහනේ ඒ තරමටවත් අපිට නේද? මරණය මෙනෙහි කරලා තියෙන්න ඕනේ. ඇයි? ඇත්තටම හිතන්න මේ වෙනකොට කෙරලා තියෙන්නේ වැඩිපුර ජීවිතේ පින්ද පවුද? පව් කෙරලා වැඩි කියලා හිතෙනවා නම් අද රෑ මලොත් අර වැඩේ වෙනවා. නේද? එහෙනම් මරණය මතක් වෙන අය ඉක්මනට කුසල් වර්ධනය කරනවා. මරණය මතක් වෙන අය ඉක්මනට යමක් අතහරිනවා. සැලසුම් කරනවා. මරණයෙන් එහා සැලසුම් කරනවා. එහෙනම් මරණය ගැන නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හදන්නේ හුඟක් අය මේක අර්ථ දක්වන්නේ ඍණාත්මක චින්තනයක් කියලා. මරණය ගැන මෙනෙහි කිරීම ඍණාත්මක වෙන්නේ මැරෙනවනේ. දියුණු වෙලා වැඩන්නේ හරිද? තරුණ ළමයින්ට මරණ සතිය වඩන් දෙන්නේ නැහැ. එතකොට වැඩන්නේ ඉගෙනගෙන වැඩන්නේ ඇත්ත. මැරෙනවා හින්දා දියුණු වෙලා නැත්තම් ඉගෙනගෙන වැඩක් නැහැ කියලා කවුරු හරි කිව්වොත් මම එයාට මෙන්න මෙහෙම කියනවා. ඔන්න එයා ලෞකිකත්වය තුල ඉන්නවා. හරිද? මැරෙනවා හින්දා වැඩ කරලා වැඩක් නැත්තම් වැඩ නොකර හිටියම මැරෙන්නේ නැද්ද? නේද? අහන්න ළමයින්ගෙන් හරි කාගෙන් හරි අහන්න. වැඩ නොකර හිටියම මැරෙන්නේ නැත්තම් වැඩ නොකර ඉන්න. දැන් වැඩ කරත් මැරෙනවා නොකරත් මැරෙනවා. මරණයෙන් නිදහස් වෙන්න නම් එයා මොකක්ද කොයි පැත්තටද යන්න ඕන? ලෝකෝත්තර පැත්තට යන්න ඕනේ. දැන් මෙයා මැරෙනවා කියලා මොකද කරලා තියෙන්නේ? ඉගෙන ගන්නවත් බෑ, නැත්තම් රස්සා කරන්නවත් බෑ, හම්බ කරන්නෙත් නෑ, වැඩි උනන්දුවකුත් නෑ කියලා නිකන් ඉන්නවා. නේද? ලෞකික පැත්තට තිබ්බ කාලේ එයා අරගෙන මැරෙනවා කියලා බිඳුවට දාන්න යනවා නම් එයා අනිවාර්යෙන් ඒ කාලේ අරන් දාන්න කොහෙටද? ලෝකෝත්තර පැත්තට. අපි සමහර පොඩි සායනන්තලා ඉන්නවා. ඉගෙන ගන්න බෑ. ඕනේ නැහැ තේරුම් නැහැ. ඒව වැඩක් නැහැ. එහෙම කියනවා ළඟට ඇවිල්ලා. හරිද? ඉගෙන ගන්න බෑ අපිට පඬිතු විභාගේ ඕනෙත් නෑ මොකවත් ඕනේ නෑ විදර්ශනා කරන්න ඒව ඕනේ නෑ. හා ඕනේ නෑ මාත් කියන හා ඕනේ නෑ. හැබැයි ඔයා පාලි ඉගෙන ගන්න නැති වෙලාව සංස්කෘත ඉගෙන ගන්න නැති වෙලාව ඒ වෙලාවේ සම්පූර්ණයෙන් ඒවට යොමු වෙලාව කරන්න බැයි නම් ඒ වෙලාව භාවනාවට යොදවන්න ඕනේ නෑ. ඒ වෙලාවේ පන්සල අතු ගාලා ගා ඉඳලා හරියන්නේ නැහැ. බුද්ධ පූජා විතරක් තියලා ඉඳලා හරියන්නේ නැහැ. නිකන් එහෙට මෙහෙට කතා කර කර ඉන්න ඉන්නවනම් ඊට වැඩිය හොඳයි මේ ලෞකික පැත්තේ තියෙන අධ්‍යාපනය කරන එක. හැබැයි අනිවාර්යයෙන්ම මේක මේක අතහරිනවා නම් විදර්ශකයාට ඒක ඕනේ නැහැ කියලා. ඔයා මොකද කරන්න ඕන? විදර්ශනා කරන්න ඕනේ එහෙනම්. නේද? එහෙම කිව්වම ඔන්න දෙපැත්ත දෙපැත්ත හරියනවා දැන්. බලනකොට වැඩිපුර වෙලා තියෙන්නේ මේ මොකද්ද මේ අපේ හුඟක් කට්ටිය මැරෙනවා කිය කිය කම්මැලිකමට ඉඩ දෙනවා. අරකට නැහැ මේකත් නැහැ. ඒකද මරණ සතිය කියලා කියන්නේ. අන්න දැන් එනවා මරණ සතිය කියලා කියන්නේ ධනාත්මක චින්තනයක්. බුදු ධර්මයේ තියෙන ඉතා ධනාත්මක චින්තනයක්. ඒක වේගවත්ව කාර්යක්ෂමව තමන්ගේ කටයුතු කරගන්න පුළුවන් නීවරණ යටපත් කරන වැඩ පිළිවෙල. දැන් හතර පැත්තකින් හිතට වැට බැඳා. හරිද? අකුසල් එන්න දෙන්නේ නැතුව හතර පැත්තකින් වැටපැඳ මොනවද? මෛත්‍රිය ප්‍රබල කරලා මරණ සතිය ප්‍රබල කරලා බුදුහාමුදුරුව ගැන තියෙන හැඟීම ප්‍රබල කරලා අසුබය ප්‍රබල කරලා අසුබය ගැන නැවත නැවත මෙනෙහි කරන එකට කියනවා අසුභානුස්සති කියලා මරණය ගැන නැවත නැවත මෙනෙහි කරන එකට කියනවා මරණානුස්සති එතකොට මෙත්තානුස්සති බුද්ධානුස්සති හරි මේ හතරෙන් අපි පෝෂණය වුණොත් අපි මේ හතර ප්‍රබල කරොත් අපේ හිතේ අනිවාර්යයෙන්ම පන්සිල් නම් රැකෙන එක රැකෙනවාමයි. ඇයි කියන්නකෝ? ප්‍රාණඝාතය කරන්නේ දේශයෙන් ප්‍රාණඝාතයෙන් වැළකෙනවට වැඩිය බොහොම වටින දෙයක් තියෙනවා සියලු සත්‍යයන් කෙරේ මෛත්‍රියක් තියෙනවා. දැන් ඉන්නේ හරියට අපි හිතමුකෝ සිල් කැඩෙන්නේ නැති අවස්ථාව බිඳුව කියලා හිතන්න. සිල් සිල් රකින්න අවස්ථාව එතකොට බිඳුව සිල් කඩන අවස්ථාව ඍණ කියලා හිතන්න. මෛත්‍රිය ධන කියලා හිතන්න. දැන් මේ මම සාමාන්‍යයෙන් සිල් කඩන්න නැතුව ඉන්න කෙනා බිඳුවේ ඉන්නේ. රීන නැහැ. බිඳුවේ ඉන්නේ. මෛත්‍රිය වඩන කෙනා දැන් ඔන්න ධන 10 විතර ඉන්නේ. දැන් මෙයාට සතෙක් දැකලා මොකක් හරි එනවා ඕන නැති අදහසක්. එයා අඩු වෙන්නේ ධන 5ට විතර. එයා ඉන්නේ ධන පැත්තෙම. ඒ කියන්නේ මෛත්‍රිය වැඩි වෙනකොට සතහ කෙරෙහි තරහක් ආවත් මරණ මට්ටමට යන්නේ නැහැ. හරි අඩු වෙනවා. මෛත්‍රිය අඩු වෙනවා පොඩ්ඩක්. ඒ කියන්නේ ධන පැත්තෙම අඩුවීමක් වෙන්නේ. තමන්ගේ හොරකම් කරන කෙනා වෙනුවට එයා පුරුදු කරලා ওই විදිහටම තමන් ළඟ තියෙනව දෙන්න. නැත්තම් ලද දෙයින් විතරක් ඉතින් දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් හම්බෙන දේ තීරණයක් ගන්නවා. මට මොනවද හම්බෙන්නේ කායෙන් හරි හම්බෙන විදිහට ඉන්නවා. හරිද? කාමයේ වර්ධව හැසිරෙනව වෙනුවට ඒකෙන් වැළකීම කියන්නේ සීලය ඊට වැඩි හාග්‍ය දෙයක් යාර තියෙනවා. අසුබේ වටලා තමන්ගේ ස්වාමියා භාර්යාව හැරෙන්න වෙන කිසිම කෙනෙක් ගැන සිතුවිල්ලක්වත් ඇති වෙන්නේ නැත්තර හිතපත් කරලා. හරි දැන් උසස්ද නැද්ද? මේ ඔක්කොම මොන ශක්තියෙන්ද මේ වැඩිලා තියෙන්නේ? ආධ්‍යාත්මික ශක්තිය වැඩෙන්නේ මේ. හරිද? එතකොට බොරු කියනවා වෙනුවට තමන්ගේ අතුලාන්ත සත්‍යවාදීකම ඇවිල්ලා. කේලම් කේලම් කියනවා වෙනුවට මෙයා අනුන්ව සමගි කරලා සතුට වෙන මට්ටමට ඇවිල්ලා. හිස් වචන කියනවා වෙනුවට මෙයා යහපත් වචන කිය කිය අනිත් අය යහමගට ගන්න කෙනෙක් බවට පත් වෙලා. පරුස වචන කියන වෙනුවට මෙයා මනවඩන වචන කියන කෙනෙක් බවට පත් වෙලා. දැන් මේ ජීවිතේ කොහොමද? නේද? ඊටා සාන්ත තත්ත්වයකට පත් වෙලා. ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙලා ජීවත් වෙන ජීවිතයක් බවට පත් වෙලා. ඒ විතරක් නෙවෙයි දකින දකින කෙනාට ප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා. එයා ප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා. හරි ඒ ඇතුලෙන් එන ප්‍රීතිය දන්නවද? ඔය සිල් රැක්ක දවසේ ඉඳලම එතකොට මේ தත්තර අපම කොහොම තියේද? මම නිකන් කියන්න. හොඳට තරහා ගියා දවසක් උදේ. ගෙදර කට්ටියත් එක්ක යන්නකො. එදාට ගෙදර වැඩ ටික කොහොමද දන්නේ? හරීම ප්‍රබෝධයෙන් කරාද වැඩිපුර වාර ගාණක් ඇඳේ හිටියද? මොකද කියන්නේ? කාමච්ඡන්දයෙන් හොඳට පීඩා වුණා කියලා හිතන්න. කාමච්ඡන්දයෙන් පීඩා වෙලා දැන් රූපයක් දකින්න නැතුව ඉන්නවා. එදාට ගෙදර වැඩ ටික කොහොමද දන්නේ? උදේ ඉඳන් හරිම ප්‍රබෝධජනකයි. එහෙමද? නෑ මැලෑ වෙලා වගේ ඉන්නේ. නේද? වැඩක් කරන්නත් බෑ. දකින්න මිනිස්සුත් එක්ක කවුරු හරි ඇවිල්ලා එහෙම දවසට කවුරු හරි ඇවිල්ලා කතා කරොත් මොකද? නේද? අර මිනිස්සයා තමයි ඉතින් ඉවර. එහෙම එහෙම එහෙමයි ඔෆිස් යන වෙලාවකට. ඔෆිස් එකේ කොහොමද තත්ත්වය? හම්බෙන්නේ නැහැ එහෙම. මං කියන්න ඕනේ ඒ කියන්නේ තමන්ගේ මේ මේ නීවරණ ධර්මයන් තමන්ගේ ජීවිතය ආපස්සට අදිනවා. ලෞකික ජීවිතයත් අපසට අදිනවා. හරිද? ඒකත් එක්ක එයා ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නේ මූණ නේද? ඔය නීවරණ වලට අහුණා මූණ නිකන් හුලඟේ ගිහිල්ලා වගේ. නේද? හුලඟේ ගිහිල්ලා වගේ ඒ වගේ නිකන් මහා ඇකිලිලා තියෙන්නේ. දැන් අතුලාන්ත ප්‍රීතිය අපි නිකන් හිතන්නේ ඒ වගේම අපි ලෞකික පැත්තෙන් හිතනකොට ලෞකික පැත්තෙන් ලොකු ප්‍රීතියක් ඉපදිච්ච දවසක් තියෙන මොනවා හරි හම්බෙලා කැමති විදිහ දේවල්. එදාට කොහොමද ජීවිතේ? උදේ ඉඳලා උදේම නැගිටිනවා නේද? ඈ වැඩ කරනවා බලන්න එපා වැඩේ. නේද? එතකොට හැමදාම මේ වගේ නා. හැම වෙලේම මේ වගේ නා. මල පිපිච්ච මලක් වගේ හිතක්. ප්‍රසන්න හිතක් කාටවත් බෑ. කාටවත් බෑ මේක දුකක් ඇති කරන්න දෙන්න. මේ හතරෙන් ආරක්ෂා කරගත්තොත් අපේ හිත බාහිර කිසි කෙනෙකුට දුක් ඇති කරන්න බෑ. එතකොට ඔය හිඟා කෑම නවතිනවා. මොකද්ද හිඟා කෑම? මොකද්ද හිඟා කෑම? කොච්චර ධනිය තිබ්බත් කොච්චර බලය තිබ්බත් දෙන්නේ තුන් දිනක් ඉස්සරහා වැඳ වැටෙනවද නැද්ද? හිඟා කනවද නැද්ද? අනේ මට හයියෙන් කතා කරන්න එපා මගේ ළඟට වෙලා ඉන්න ඕනේ එහෙනම් මොකද මෙහෙම කතා කරේ ඇයි මෙහෙම වුනේ කියලා මල කෝලම පටන් අරන් තියෙනවා නේද මම ඔකට ওই වචනේ කියන්නේ මතක තියාගන්න මේ වචනේ හරි හොඳ වචනයක් මොකද්ද කෝලම නේද ඉස්සර තිබ්බනේ පොලිස් කෝලම අර හිමේ කෝලම කිකේ ඒ වගේ දැන් මං නීවරණයන් වලට යට වෙච්ච මං මොකක්ද කෝලමක් හරිද ඉතින් එහෙම කෝලම් වෙලා තියෙන මේ හිත මේකෙන් අයින් වුණාට පස්සේ පුදුමාකාර නිදහසක් පුදුම ප්‍රබෝධයක් දන්නවද? මේ කරලා බලන්න කියලා මම කියන්නේ. මේක භුක්ති විඳින්න දෙන්න හිතට. ගන්න හුස්ම පවා සනීපයි. හරි දැන් ඔය ඉන්නකොට කාමචන්ද ආදියට යට වුණාම හුස්මත් නිකන් රත් වෙලා වගේ ඉන්නේ. ජීවිතේ නිකන් මේක ගිනියම් වෙච්ච ශරීරයක් වගේ ගිනියම් වෙලා තියෙන්නේ. ඒ හිතේ තියෙන ගිනි හැම හින්දා. හරිද? ඒක ගිනියම් වෙච්ච ස්වභාවයක්, රත් වෙච්ච ස්වභාවයක්. ඉතින් ඒකින්ද අර ගන්න හුස්මේවත් සනීපයක් යාර කොයිදාකවත් දැනෙන්නේ නැහැ. හරි. දැන් මේ කියන தත්වයන් වලටපත් වුණාට පස්සේ හුස්ම පවා සුවදායකව දැනෙනවා. තනියම ඉන්න වෙලාවල් කියලා කියන්නේ හුඟක් අයට තනියම ඉන්න වෙලාවල් වල මොනවා හරි කර්මයක් අඩාපාත් වෙනවා. මේ හිතට පරණ මොනවා හරි එකක් ඇවිල්ලා කරදර කරනවා. එක්ක බැන්න එකක්, එක්ක ඇලිච් එකක්, ගැටිච් එකක් ඇවිල්ලා ඇරියලි ගැටි ගැටි තනියමවත් නිදහසේ ඉන්න දෙන්නේ අපිට මේ හිත. නේද? කට්ටියත් එක්ක නම් නිදහසක් නැතුව හිටියා කියන්නකො. පොඩ්ඩක් තනි වෙච්ච වෙලාවකත් ටිකක් නිදහසේ ඉන්න දෙන්න එපා. මං කියන්නේ අඩුම ගානේ. තනි වෙච්ච වෙලාවට මොකද වෙන්නේ? ඒත් ඇවිල්ලා අරක කිව්වා මේක කිව්වා අරහෙන් පැන්නා මෙහෙන් පැන්නා කියලා මෙයා ඉතින් පටන් ගන්නවා රටේ නැතිව. නේද? එහෙනම් අන්න බලන්න ඒ වගේ මුකුත් නැති ඊටා නිදහස් පෞරුෂයකින් යුක්ත හරිද? මේ ජීවිතයත් සාර්ථක වෙන තත්ත්වයක් තියෙන ප්‍රීතියෙන්ම කටයුතු කරන නේද ඒ මූණේ ප්‍රීතිය ප්‍රීතිමත් මූණේ තියෙන ආකර්ෂණය කිසිම රූපලාවන්‍යාගාරයකට ගිහලා හදන්න බෑ. ඇයි? ආරේ ගිහලා මොනවා ගෑවත් මොනවා ඇන්දත් කට මේ පැත්තටමයි තියෙන්නේ. ඒක හදන්න බෑ. නේද? ඇයි ඒ ප්‍රීතිය නැති හින්දා? ඒක ප්‍රසන්න ගතිය නෑ. ඒ පාටෙන් ඒව ගන්න බෑ. නේද? හැබැයි මෙහෙම වෙන කෙනාට නේද ප්‍රෙෂර් එකත් අඩුයි නේද ඉතා සුවදායක ජීවිතයක් තියෙනවා ඉතින් මේ මනුස්ස ජීවිතේ ලැබිය හැකි ඉහළම සතුටු අතරින් එකක් ඔන්න ඔය මට්ටමට ආපුහම කියනවා ඕකෙන් ওই தත්වෙන් යනකොට යන්න පුළුවන් ධ්‍යාන මට්ටමකටම අපි අර ඉස්සෙල්ලා කිව්වේ ධ්‍යාන මට්ටමක් කියලා කියන්නේ චේතසෝ අබිනිරෝපණා කියන මට්ටම ඒ සිතුවිල්ලකම හිත නවත්තන්න පුළුවන් අන්න එතකොට ඇති වෙන ප්‍රීතිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිව්‍ය ලෝක ප්‍රීතියට වඩා වැඩි ප්‍රීතියක් ඒක කියලා. හරි. එතකොට මේ මනුස්ස ජීවිතයක ඉඳලා ලැබිය හැකි ඉහළම තැනක් එතන. එතකොට මේක ඇයි? මේකත් පිරිහෙනවා. මේක වර්ධනය කරේ නැත්තම් පිරිහෙනවා. ඔන්න ඔය தත්ත්වයටපත් වුනහම කියනවා අපි පිහිය මොහොත් තියාගත්තා කියලා. හරි මේ தත්ත්වයේ ඉහළම තැනකපත් වෙලා ඉන්න ඕනේ නැහැ ඉතිරි ටික කරන්න. හරි. නමුත් ඔය මට්ටම ඉහළ මට්ටම හරි. එතකොට මේ මට්ටම කවදා හරි අන්න අර මාර්ග සමාධියක් ඇති වෙන්නේ මේ මට්ටමකමයි. මේක හෝ ඊට ඉහළ මට්ටමකට. හරි මාර්ග සමාධියක් කියන්නේ කවදාකවත් මොකද අපි දන්නවා ලෝකෝත්තර සිත් 8 නේද? ලෝකෝත්තර සිත් 40කට අභිධර්මයට අනුව 40කට වර්ණනා කරනවා කොහොමද? ධ්‍යාන පහේ. ලෝකෝත්තර සිතක් ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම ධ්‍යාන සිතකමයි. එහෙනම් ඔය මට්ටමට හිතක් නංග ගන්නම වෙනවා ඔය මාර්ග සමාධිය ඇති කරගන්න. එහෙනම් සතර කමඨහනෙන් ලොකු ප්‍රයෝජනයක් හදා ගන්න ඕන අපි. හරිද? සතර කමඨහනෙන් ලොකු ප්‍රයෝජනයක් හදා ගන්න ඕනේ. හරි. හොඳයි. එහෙනම් ඔන්න ඔය தත්තර ආවහම කියනවා චිත්ත විසුද්ධිය කියලා. හරි අරකට කියනවා සීල විසුද්ධිය කියලා. මේ වගේ කිසියම් චෛතසිකකින් බාධාවක් නැතුව සමාධිය වර්ධනය වෙන මට්ටමකට තමන්ගේ හිතපත් කරගත්තාම කියනවා චිත්ත විසුද්ධිය කියලා. අන්න ඒ தත්ත්වෙටපත් වෙච්ච කෙනෙකුට ඔන්න දැන් අපි කියනවා එහෙනම් නිකන් ඉන්න එපා. හරිද? වේදනාවට හිත යොමු කරන්න. හරිද? දැන් උඩුකය ඍජුව තියාගෙන අන්න පංච උපාදානස්කන්ධය අල්ලන්න පුළුවන් තැනට එනවා යා. දැන්. හරිද? දැන් තමයි එයා වැඩ පටන් ගන්නෙ. දැන් තමයි එයා නියම තැනට එන්නේ. එහෙනම් අන්න අර දරුවා මගේ ළඟට ආපු එක්කෙනා කිව්වනේ අසුභ භාවනාව මං කියලා ඕක හරියන්නේ නැහැ කියලා. දැන් ඒකෙන් නේද පටන් අරන් යන්න තියෙන්නේ. බලංගොඩ හාමුදුර ළඟට ඇවිල්ලා ඒක සුදු ජාතික මිනිස්සෙක් කිව්වලු මට නිවන් දකින්න ඕන කමටහන දෙන්න කියලා. හරිද? ඊට පස්සේ බලංගොඩ නායක හාමුදුරුවෝ ඔය මොකක් හරි පොඩි කමටහනක් දීලා තියෙනවා. දුන්නට පස්සේ යා ඒක හරියන්නේ නැහැ කියලා කියලා දැන් එහෙනම් කොහොම ඉන්න කියලා කියලා ටිකක් වෙලා ඉන්න කියලා ටිකක් වෙතේ එකක් එහෙම දීලා පඩි බෙලක් ළඟට එක්කන් ගියාලු. එක්කන් ගිහලා ගෝල අන්න උඩම් පඩියෙන් නගින්න කියලා. එතකොට දැන් මනුස්සයා දැන් අරහෙන් ගිහලා නගින්න හදනවා. ආ ඔහෙ යන්න බෑ. උඩින් පඩින් නගින්න කිව්වා. මේ මනුස්සයාක පාටම හාමුදුරන් දන ගහලා වැන්දලු. හරිද? ඒ නුවණ තියෙන මනුස්සයෙක්. හරිද? Continue listening by clicking next track number.